යහපාලන ආණ්ඩුවත් මොන ආණ්ඩුවක්වත් නැහැ. දැන් තියෙන්නේ බාරකාර රජයක්. බාරකාර රජයට අයිති වෙන්නේ කැබිනට් මණ්ඩලය විතරයි. හැබැයි මැතිවරණයකට විසිරුවලා තියෙනකොට කිසිම දවසක විසිරුවාට පස්සේ පත්වෙච්ච ආණ්ඩුවට පත්වීම් දෙන්න බෑ. අද වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ 3000ක් එළියට දාලා තියෙනවා. දුම්රිය 3000ක් එළියට දාලා 450ක් අලුතෙන් බඳව ගන්න යනවා. ඒකට ප්‍රවාහන මිතුමත් මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ වගකීම් නැගිනුත් අපි අහනවා මේ එළිය දුම්රියත් එක්ක දුම්රිය 3000ක් කෙලියට දාලා ආර්ථිකන බඳව ගන්නේ බලයක් නැති ආණ්ඩුවක් විසින් කොහොමද බඳව ගන්නේ